නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් මේ මොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සිතක් තුළ සීය පවතින්නේ කෙසේද කියන කාරණාව. ගොඩාක් වැදගත් කාරණාවක් මේක. ඒකට හේතුව තමයි ගොඩාක් භාවනා යෝගීන් අය සසරෙන් එතර වෙන්න ඕනේ කියලා සීය පවත්වන අය තමන්ගේ සිතේ මේ සීය පවතින්නේ කුමන ආකාරයටද? සීයක් සිතේ නිර්මාණය වෙන්නේ කෙලෙසද? ඒක පවතින්නේ මොන විදියකටද? මෙන්න මේ කාරණා පිළිබඳව අවබෝධය නැති නිසා ගොඩාදුරට මේ සීය කියන එක අන්තිම වෙනකන් නොදැනුවත්වම මිය පරලෝ යනවා. අපේ ජීවිතේ අපි මේ සීය ගැන කොච්චර දේවල් දැනගෙන තිබුණත් තාම මාර්ගඵල නැත්තේ ඒ කියන්නේ මේ මාර්ගඵලයට අදාළ 100 අපි තාම දැනගෙන නැහැ කියන එකනේ. දේශනාවේ තියෙනවා මෙන්න මේම කතාවක්. රාතන් වහන්සේගේ සිතවිල්ලකින්වත් කෙලෙසයක් නිර්මාණය වෙන්නේ නැල්ලු. මොකද්ද ඒකට ඔප්පු කරන සාක්ෂිය? ඒකට ධර්ම අදහස පැය 24ෙම සතර ඉරියව්වෙම උන්වහන්සේ 100න් ඉන්න නිසා කෙලෙස් නිර්මාණය වෙන්නේ නැහැ. දැන් මේක අපට ලැබිච්ච හොඳම කමඨාණක් කියනවට වඩා මාර්ගය කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් පැය 24ම 100 තිබුණොත් එයා ඉපදෙන්නේ නැහැ. එයාගේ වැඩ ඉවරයි. කෙලෙස් හැදෙන්නේ නැහැ. එහෙනම් මේ 100 අපේ ජීවිතයේ පවතින කාලයට අනුව කෙලෙස් වල ධාරිතාව අඩු වෙනවා කියන එක නේද මේ කියන්නේ. මේක කමඨාන. මේක මාර්ගයක් මේ කියන්නේ මේ මේ වචන වලින්. එහෙනම් අපේ සිත තුළ මේ පවතින සීය නිසිලෙස පැවතුනා නම් ඒක නිවැරදි සීයක් නම් අපේ ජීවිතයේ කෙලෙස් ක්‍රමානුකූලව අඩු වෙලා නිරෝධ වෙලා විමුක්තියටපත් වෙන්න ඕනේ. නමුත් මේ සීය ගැන අපි හැමෝම දන්නවා හැමෝම සීය වඩනවා පුරුදු කරනවා පුහුණු කරනවා හැබැයි කවුරුත් ඒකින් උත්තරීතර තැනට ඇවිල්ලා නැහැ. අද සමස්තයක් වශයෙන් වැඩිපුර තරහා යන්නේ කාටද කියලා ඇහුවාම පුදුජන අයට වඩා මේ ආම්දුරගොල්ලොන්ට තරහා යනවලු. සමීක්ෂණය කරලා බැලුවා මේ කොප්පු වෙලා. ගෙවල් වල සාමාන්‍යයෙන් 11ට කෑම කන්නේ නැහනේ. 12 මාර 1 2 3 4ටත් කනවා දවල් කෑම. හැබැයි දෙකට කෑම කෑවා තුනට කෑම කෑවයි කියලා ගෙවල් වල කවුරුත් දබර වෙලා නැහැ. වළම්පියම් පොඩි කරලා නැහැ. හැබැයි සේනාසනයකට දහනේ 11:45 විතර වුණා නම් ඇත්තටම අර පෙසර් මනින යන්ත්‍රයේ අතේ අර පටිය හොතලා බැලුවා නම් ඒක 300ට විතර නැගලා. මොකද දහන්නේ පෙන් විනාඩි 15 පරක්ුණයි කියලා කියන මෙච්චර කැළඹෙනවා නම් දෙකට තුනට දවල් දාන්නේ දීලත් ගී කට්ටිය තුල මෙච්චර කැළඹිල්ලක් නැහනේ. බැරි වෙලාව දහනයක් වැරදුනා නම් 12ට එදා දවස පුරාම කමටම් මොකවත් නැහැ. අර මුළු අත්මුතු પરම්පරාවටම නිന്ദාපාස නෙමෙයිද කරන්නේ? ගී කට්ටිය මෙච්චර දුර්වල නැහනේ. එහෙනම් මේ භාවනා යෝගී කට්ටිය මේ සීය වඩන කට්ටිය, කමටාන් වඩන කට්ටියට අනිත් පුතුජන කට්ටියට වඩා කැළඹෙන්නේ, කම්පා වෙන්නේ, පටිගිය ඇති වෙන්නේ, ද්වේෂයේ වෛරය පාල වෙන්නේ. මෙතන වැරදිච්ච තැනක් තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ අපේ දුර්වලකම නෙමෙයි අපට වැරදිච්ච තැන. ඒ වැරදිච්ච තැන තමයි මේ කියන සිතේ සීය පවතින ක්‍රමවේදය දන්නේ. ඒ කාලේ භාවනා යෝගී කෙනෙක් ඇවිල්ලා ස්වාමිනී සීය පවත්වන්න ඇති මට කමටානක් දෙන්න. දෙන්න කමටාන් මොකවත් නැහැ ඉස්සර ගල්තලාවක් තිබුණා මං කිය මේ ගල්තලාව දිහා සීයෙන් බලන්න සීය පවත්වන්න ගල්තලාව කෙරේ කියලා. ඉතින් ඉන්නවා ප්‍රශ්නයකුත් නැහැ. අවස ලෙනෙන් එළියට ඇවිල්ලා බලනකොටත් ඒ යෝගියා වාඩි වෙලා අර ගල දිහා බලාගෙන ඉන්නවා. බොහොම ලස්සනයි. මං කතා කළා යාට. ගලේ සීය පැවතුවද කියලා. එහෙමයි ස්වාමිනී. සීය වෙනකොට ගියාද? එහෙමයි ස්වාමිනේ. සමහර තැන්වලදී කැඩෙනවා. ඒක නැවත නැවත ගේනවා. ඇත්තටම මේ යෝගියාට සීය පවත්වන හැටි දන්නේ නැහැ. තේරිලා නැහැ. එතන තිබිච්ච දුර්වලකම තමයි සීයයි සිතයි කියන එක දෙකක් වශයෙන් දකින්න එක. මේක ලොකු දුර්වලකමක්. ඒකට අපි අනවබෝධය කියලා කිව්වොත් ඒක නිවැරදි. ඒක අනවබෝධයක් තමයි. මූදයි රැලි කෝ වෙන් කරන්නකෝ කියලා කිව්වම වෙන් කරන්න පුළුවන්ද? කවදාවත් මූදයි රැලි වෙන් කරපුව හපනෙක් නෑ සක්කරයටත් ඔක කරන්න බෑ. දෙක එකයි. රැල්ලා ගත්ත ගමන්ම වාදනයකින් දැන් තියෙන්නේ මොකද්ද මූදු වතුර. දැන් මූදේ කොටසක් නේද මේ තියෙන්නේ කෝ රැල්ල. නෑ රැල්ල තමයි ගත්තේ. ගත්තාම ඒක මූද බවටපත් වෙනවා. සිතයි සීයයි කියලා කියන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. දැන් අපි මේ දෙක දෙකක් වශයෙන් නඩත්තු කරනකොට දැන් බලන්න ඇති වෙන පැටලවිල්ල කොච්චර මේ භයානක තත්ත්වයක්ද කියලා සිත කියලා එකක් තියනවාලු අරමුණක් හදාගෙන ඒකේ සිහිය පවත්නවලු. දැන් සිත කියන එක වෙනම එකක් වෙලා සිහිය පවත්නවා සිහියෙන් බලාගෙන ඉන්නවා කියලා වෙනම එකක් වෙලා දැන් දෙකක් වෙලා. දැන් ඇත්තටම සිහිය පවත්න කෙනාට අරමුණු දෙකක් තියෙන්න ඕනද එකක් තියෙන්න ඕනද? එකයිනේ. දැන් මේක පටන් ගන්නකොටම දෙකක් අදලානේ. කොහොමද යා මාර්ගඵලයකටපත් වෙන්නේ? පටන් ගන්නෙම වරද්දාගෙන. ඇයි සිත කියලා එකක් තියෙනවලු මෙන්න මේක තමයි මම අරමුණකට ගත්තේ ඒකේ සිය පවත්නවලු දැන් සිත කියන්නේ කොයිද දෙවුන්දර තුඩුවේ සිය පවත්න්නේ කොයිද පේදුරු තුඩුවේ දැන් මේක දෙකක් දෙපැත්තේ තියෙන්නේ මාර්ගඵලයක් තියා මේ මාර්ගයට තේරෙයිද කියන එකත් ලොකු ප්‍රශ්නයක් ගලදියා සිය පවත්නකොට ඇත්තටම මේ සිතේ ඒ හරමුණ කොහොමද පැවතුනේ කියලා අහුවාම ඒ යෝගියා දීපු සරල උත්තරේ තමයි ස්වාමිනී සිත අර ගලේ පීඨවලා එක ගල දිහා බලාගෙන හිටියා. දැන් මේක සීය පවත්නවා කියන එක වෙනම ක්‍රියාවක් වෙලා. සිත කියලා එකක් තියෙනවා. ඒ සිතේ වෙනමම ක්‍රියාවලියක්. මම ඇහුවා සිතකට අරමුණු දෙකක එක මොහොතක ඉන්න පුළුවන්ද කියලා. ඒ යෝගියාගේ දැනුමට යා උත්තරය දෙන්න ස්වාමීන් අරමුණු දෙකක ඉන්න බෑ. එතකොට සිත කියලා එකක් තියෙනවා අය ගලදියා බැලීම අරමුණය එහෙනම් අර උන්නේ 100 පවත්නවා අය කියලා දැන් මෙතන දෙකක් නඩත්තු වෙනව නේද 100 කියලා එකකුයි සිත කියලා එකකුයි දෙකක් නඩත්තු අරමුණු දෙකක ඉන්න බැරි නම් මේ දෙකක ඉන්න නේද උදේ ඉඳලා අවසනකම් වෙසුනේ ඒක වෙන්නේ කොහමද එතකොට තමයි යාට තේරුනේ මේ කමටාන පැටලිලා නෙමෙයි වැරදිලා එහෙනම් මේ සිතක 100 පවතින ක්‍රමවේදය ඒක ආකාර හතරකින් පවතිනවා අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භෞතික මට්ටම එහෙම නැත්නම් ඒකට කියනවා පටවි මට්ටමින් මේ සිතක 100 පවතින ක්‍රමවේදය එහෙනම් යමක් දැක්කාම ඒ දැක්ක දේ මොනවද දැක්ක බව දැනගත්තනේ එහෙම තමයි කියන්නේ හැමෝම දැක්කා දැක්ක බව දැනගත්තා. දැන් දැනගත්ත දේ වෙනම එකකුත් දැක්ක දේ වෙනම එකකුත් නෙමෙයිද? දැක්කයි කියන රූපය ඒක වෙනම එකක්. දැක්ක බව දැනගත්තා කියන එක වෙනම එකක්. දැන් මේ දෙක කරන කෙනා වෙනම එක්කෙනෙක් නේ. දැන් තුන් දෙනෙක් ඉන්නවනේ. මමත්වයේ කියන මේ මාන්නය අයින් කරන්න කියලා කියනකොට තව දෙන්නෙක් අලුතෙන් හදනවා. දැන් ප්‍රශ්නේ වෙලා තින්නේ එක්කෙනෙක් අයින් කරන්න ගිහිල්ලා දැන් දෙන්නෙක් හදාගෙන දැන් තුන් දෙනෙක් වෙලා. දැන් තුන් දෙනාම අයින් කරන්න එපායි. දැන් එන්න එන්න දැන් ප්‍රශ්නේ සංකීර්ණ වෙගෙන යනවා නේද? මේක තමයි අර භාවනා යෝගී රටපටල ගන්නවයි කියන කතාන්දරේ. කරන්න යන්නේ වෙන මොකද්ද එකක් හැබැයි කෙරිලා පැටිලා තියෙන තව කොයිදෝ ගිහිල්ලා. සිතක් තියෙනවා අය දැක්ක අය දැක්ක බව හඳුනාගත්ත අය දැන් මේ සිතේ ඇතිවෙන සෑම චෛතසිකය තුළින්ම මේ දැක්ක දේ දැනගන්නවා කියන දේ තුළින් මොකද්ද අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ සිත වෙනමයි දැක්ක බව හඳුනාගත් එක වෙනමයි කියන එක මේ කියන්න හදන්නේ මෙතන දෙකක් පවතින බවයි මේ කියන්න හදන්නේ දෙකක් නෙමෙයි එකයි පවතින්නේ සිත කියන එකත් එකමයි දැක්කා කියන එකත් ඒකමයි දැන් දැක්කා කියනකොට දැන් සිත කොයිද තිබුණේ දැක්ක තැන නේද එතකොට දැන් සිත මෙතන නැත්තම් දැක්ක තැන නම් සිත එහාම බවට පත් වෙච්ච නිසා නේද දැක්කේ. එතකොට දැක්කා කියන එක දැක්කේ නෑ. ඒ දැක්කේ Tamange සිත. දැක්ක බව අඳුනගත්තා නේද? ඒ අඳුනගත්තකොට ඒ අඳුනගත්තේ Tamange සිත. සිත සිත විසින්ම දැක්කා. ඒ ඒ දැක්ක දෙම එයා හඳුනාගත්තා. එතකොට එකම සිතමයි. දැක්කා කියන එකත් ඒ සිතමයි. දැක්ක බව හඳුනාගත්තේ කියන්නේත් ඒ සිතමයි. ඇයි මේක දැක්කේ නැත්තේ? මූද වෙනමයි රැලි වෙනමයි දකිනවා. මූද වෙනමයි කලපුව වෙනමයි දකිනවා. දැන් මේක ප්‍රශ්න දෙකක්. හැබැයි කලපුවේ වතුර ටිකක් අරගෙන මූදෙන් වතුර ටිකක් අරගෙන පරික්ෂණාගාරට දීලා වාර්තාව ගත්තම දෙකම එක විදිහට දෙන්නේ. ඇයි? දෙකම එකයි. මූදු රැල්ලෙන් වතුර ටිකක් අරගෙන මූදෙන් වතුර ටිකක් අරගෙන දුන්නාම එතකොටත් වාර්තාව එකයි. ඇයි දෙකම එකයි. දකින්නවා නෙමෙයි. තමන්ගේ සිතයි මේ දකින්නේ. පේනවා නෙමෙයි. තමන්ගේ සිතයි මේ පේන්නේ. පේන බව දැනගන්නවා නෙමෙයි. තමන්ගේ සිතයි මේ දැනගන්නේ. එහෙනම් තමන්ගේම සිතේ ක්‍රියාකාරී ස්වභාවය මේ සීය පවතින ක්‍රමවේදය එහෙනම් අපි ඉස්සරහා තියෙන යමක් අපි දකිනකොට දැන් අපේ සිත පවතින්නේ කොතනද? අරක වශයෙන් පවතින්නේ. එහෙනම් පිඟාන දැක්කාම සිත පිඟාන වශයෙන් පවතිනවා. සිත පුරාවටම තින්නේ පිඟාන නම්. ඒ පිඟානේ නම් 100 තියෙන දැන් සිත වෙන කොහෙවත් නැත්තම් දැන් කොහෙද තියෙන්නේ පිඟානේ තියෙන්නේ සිත. ගහක් දිහා දකින්නකොට ගහ සම්පූර්ණ සිත ස්පර්ශ කරනකොට දැන් සිත ගහ බවට පත් වෙන්නේ නැද්ද? ද්වේෂය දකිනකොට සිත ද්වේෂය බවට පත් වෙනවා. සිහිය කොයිද පවතින්නේ? අර ද්වේෂය බවටම පත් වෙලා ද්වේෂය ලෙස ක්‍රියාත්මක වෙනවා. දැන් සිතේ පවතින ද්වේෂය තමයි සිතේ සිහිය. අපි කුමක් දකිමුද? ඒ දකින දේ තමයි Tamange සිහිය. Tamanට මොනවද හැයෙන්නේ? ඒ ඇයෙන දේ තමයි Tamange සිහිය. හැඟෙන දේ දැනෙන දේ සිතෙන දේ හැම දෙයක්ම තමයි තමන්ගේ සීය මෙන්න මේ කාරණාව දැනගන්නට ඕනේ. අපි පුරුදු වෙලා ඉන්නේ සිතත් සීයක් කියන දෙකක් වෙන වෙනම දකින්න. ඒ නිසා තමයි අරමුණක් අදාගෙන ඒ අරමුණේ සීය කියලා එකක් පවත්වන්නේ. එතකොට ඒක නඩත්තුවක්. ඒක තුල ඇති වෙන්නේ විඩාවක්. පැය දෙකක් විතර සීය පවත්තලා පවත්තලා පවත්තලා දැන් අත්හැරලා බලන්න නිකන් නිවන් ගියා වාගේ අපට හරි විවේකයක් දැනෙනවා. භාවනා කරනවට වඩා භාවනාව නැති කළාට පස්සේ ඉවර කළාට පස්සේ පුදුමාකාර සෑල්ලුවා සානයක් දැනෙනවා. ඒ කියන්නේ මොකද්ද දැන් වෙලා තින්නේ? භාවනාව තුළ පීඩනයක් තිබිලා. පීඩනය තිබුණොත් ඒ පීඩනේ ධාරිතාවට අනුව සෑල්ලුවක් දැනෙනවා විවේකයක් දැනෙනවා දැන් මේ දැනෙන්නේ විවේකය එහෙනම් සිත ක්‍රියාත්මක වෙන්නේ 100 වශයෙන් තමයි දැනගත්ත හැම මොහොතක් තුළම අපි විසින් ස්පර්ශ කරන හැම දෙයක් තුළම සිත නෙමේ පවතින්නේ අපේ සීය සීය වශයෙන් පවතින්නේ සීය නෙමේ අපේ සිත මේ දෙකම එකයි දැක්කාම දැක්ක බව දැනගන්න අවශ්‍ය නැහැ. දකින්නකොට මේ සිත එයා බවට පත් වෙලා ඉවරයි. ආයෙ ඒක වෙනස් කරන්න තියෙන්නේ මොනවද? අපි ඒක දැක්ක බව දැනගන්න වෙනස් කරනවා. දැන් මෙතන දෙන්නෙක් ඉන්නවා. සීය නැත්තම් ඇයෙනවද? කිසිම දෙයක් ඇයෙන්නේ නැහැ. එහෙනම් හැයෙනවනම් ඒ 100ෙන් ඉන්න නිසා තමයි හැයෙන්නේ. එහෙනම් තවත් මොකද්ද ඒකේ 100 පවත්වන්න තියෙන්නේ? එහෙනම් හැයෙන බව දැනගෙන 100ෙන් ඉන්න දැන් 100ෙන් අහන්න. අපි එක නඩත්තු කරන නිසා නෙමෙයිද දැන් මේ 100 සම්පූර්ණයෙන් අවුල් වෙලා තියෙන්නේ. අපි මේ 100ලා අවුල් වෙනවා. අපි මේ නිකම් පවතින 100 පටලවනවා. අපි දක්ෂ නැහැ මේ නිකම් තියෙන 100 දිහා බලාගෙන ඉන්න. 80න් ඉන්න මිනිස්සෙද පණිඩිය කියම ආ ආ මොනවද දන්නේ ඇයි ඒ මාන්නේ ඒ මනසට ඒක හැහිලා නැහැ වෙන කල්පනාවක ඉඳලා එහෙනම් හැවුණා නම් ඒ මිනිස්සේ ඉඳලා තියෙන 100ෙන් නෙමෙයිද ආයෙත්ින් 100ෙන් දැනගන්න දෙයක් තියනවාද? ඇහිච්ච දේ දන්නවනම් ඒක ඇහුණා නම් ඒක හාලා තියෙන 100ෙන් තමයි ඒක දැනගත්තේ නෑ. 100ෙන් ආගන්න 100ෙන් සවන් දෙන්න වෙනම එකක් නඩත්තු කරනවා. මෙතන තමයි වැරදුනේ. එහෙනම් යමක් අපට සිතෙනකොට බලන්නකෝ හරියට කෙලෙස් සිතවිලි එනවා. මේවා 100ෙන් බලන්න ඕනේ. කෙලෙස් සිතවිලි 100ෙන් බලන්න ඕනේ කියලා හිතනකොට තමයි මේ සම්පූර්ණ චිත්තානුපස්සනාව වැරදිලා තියෙන්නේ. කෙලෙස් නිර්මාණය වෙනකොට දැනගත්තා නම් මේක රාගයක් මේක ලෝභයක් දේශයක් කියලා දැනගත්තා නම් ඒ දැනගත්ත මොහොතේ 100ෙන් නේද දැනගත්තේ එහෙනම් ඒකේ කෙලෙස් හැදෙන්නේ කොහමද 80න් කෙලස් ආනේ 80න් ආවනම් ඒක අහෝසි කර්ම. ඇයි ඒක ස්පර්ශ වෙලා නැහනේ? දන්නේ නැති ඒවට කොහමද දඬුවම් ලැබෙන්නේ? භාණ්ඩයක් තියෙනවා. හොරකම් කරලා නැහැ. හොරකම් කරපු නැති එකට අදින්නා දාන කර්මයක් හැදෙනවද? ගත්තොත් නෑ හැදෙන්නේ. එහෙනම් අපි නොදැනුවත්ව වෙන දේවල් ගැන කල්පනා කරලා ඒවා වළක්වන්න හදනවා. මේ දැනුවත්ව වෙන දේවල් ඔක්කොම අත්හැරලා එහෙනම් අපේ ජීවිතේ මේ සීය පවත්නවා කියන කාරණාව බොහොම සරල කාරණාවක්. අපි යම්කිසි අරමුණක් ගත්ත ගමන්ම අරමුණේ සීය පවත්න්න අරමුණ ගන්නකොට මේ අරමුණ දැනගන්නකොටම සීය අරමුණ බවට පත් වෙලා ඉවරයි. දැන් මෙතන සිතක් නෑ අරමුණක් තියෙන්නේ. අරමුණ කියන්නේ මොකද? ඒක තමයි මගේ සිත. දැන් ආයෙත් කමටහන වැරදෙන්න බෑනේ. වැරදෙන්නේ හැයි? සිතවිලි වෙන වෙන තැන්වලට විසිරෙන්නේ ඇයි? විවිධාකාර අරමුණු ඔස්සේ ගලන්නේ ඇයි මේ සිතයි අරමුණයි වෙන වෙනම දෙකක් ඔස්සේ නඩත්තු කරන නිසා අර පැත්තට 100 වැඩි වෙනකොට අතන ඉන්නවා අර පැත්තේ 100 අඩු වෙනකොට මෙතන ඉන්නවා එතකොට දැන් අරමුණ වෙනස් වෙන්නේ නැතුව මොනව වෙන්නද අරමුණු දෙකක් තියාගෙන ඉන්නවා දෙකකටම දැන් 100ට 50 50 ඉන්න බෑනේ පොඩ්ඩක් අර පැත්තට වැඩි වෙනකොට මේක අමතක කරනවා 100 ඉන්න බව අමතකයි 100න් ඉන්න බව මතක් වෙනකොට ඒකේ 100 පිටිනකොට අරමුණ අමතකයි. දැන් හරිනේ හරියටම හරි. වැරදිලා නෑ මේක පටලවගෙන තියෙන්නේ. මම 100න් ඉන්නවාය මේක දිහා 100න් බලනවාය කියලා එකක් කියනකොට බලන එක 100න් බලන්න ඕනේ. බලනවා කියන එක 100න් නඩත්තු කරන්න. දැන් දෙකක් නඩත්තු කරන්න බෑනේ සිතට. මේ පැත්තට වැඩි වෙනකොට අරක අතර ඇත ඇරෙනවා. අර පැත්තට වැඩි වෙනකොට මේක අත ඇරෙනවා. දැන් මේක නෙමෙයිද ජීවිත කාලෙම අපි කළේ? ජීවිත කාලෙම 100න් ඉන්නවයි කියලා කළේ මොකද්ද අරමුණු දෙකක් අරගෙන මේකෙන් අරකට යනවා අරකින් මේකට එනවා මේකේ වැඩියෙන් ඉන්නකොට අරකට ඇරෙනවා අරකින් වැඩියෙන් ඉන්නකොට මේකත් ඇරෙනවා පස්සේ තරහා ගිහිල්ලා द्वේෂය ඇති වෙලා පෙසරක වැඩි වෙලා මොකද්ද ප්‍රශ්නේ අරමුණක ඉන්නම බෑනේ හැබැයි දේශනාවේ තියෙන සිතකට එක මොහතක අරමුණු දෙකක ඉන්න බෑ කියලා. එතකොට එක අරමුණක නම් සිතට ඉන්න පුළුවන්. එයා උප්පත්තියේ ඉඳලා එක අරමුණක නම් ඉඳලා පුරුදු වෙලා තියෙන්නේ. දැන් අරමුණු දෙකක ඉඳ දීලා අපි නෙමෙයිද මේ නිකන් තියෙන සිත පටලවලා තියෙන්නේ. සීයෙන් ඉන්න සිතට අරමුණේ ඉන්න සිතට අරමුණේ ඉන්න නොදී කමටානක් වඩලා අරමුණක ඉන්න බැරි තත්යකට යව අසරණ කරලා දැන් ඇවිල්ලා අපි චෝදනාවක් ඉදිරිපත් කරන අරමුණේ ඉන්නේ නැහැ කියලා අරමුණේ ඉන්නේ නැහැ නෙමෙයි අරමුණේ ඉන්න දෙන්නේ නැහැ අර කියන්න මේ මිනිස්සු අපිට නිකන් ඉන්න දෙන්නම නැහනේ. මෙන්න මේ වගේ වැඩක් මේ සිතට කරලා තියෙන්නේ. මේක අරමුණයි කියලා දැනගත්ත ගමන්ම සිත අරමුණ බවට පත් වුනාම දැන් ආයිතින් අරමුණේ පැවතෙන්න එකක් තියනවාද? එතකොට අරමුණ එකක නම් ඉන්න පුළුවන් දැන් දීපු අරමුණ එකක් නම් දැන් එයා වෙනස් වෙන්න විදියක් නැහනේ. එහෙනම් මේක හරමුණු කියලා අපි ඒක නඩත්තු කරනවා. ඒක නඩත්තු කරන එක 100න් බලන්න නේද? දැන් ඔතන තමයි පැටලෙවිල්ල තියෙන්නේ. එහෙනම් ඒක අරමුණේ ඉන්න සිතට අපි 100න් ඉන්න දීලා නැහැ. අරමුණේ ඉන්න දීලා නැහැ. එයාව පටලවලා තියෙනවා. එයාට කවදාවත් 100න් අරමුණක ඉන්න බැරි තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. මේක කමඨාණක් වශයෙන් පුහුණු පුහුණු කරලා. හැම මොහොතෙම පුරුදු කළා පුහුණු කළා අරමුණේ ඉන්න බැරි සිතක් නිර්මාණය කරන්න ඒකට උදෑවස දන් වළඳලා ගිලම්පස වළඳලා කුටියක ඉඳගෙන පුහුණු කරන මොකද්ද කිසිම දවසක කිසිම භවයක සිතට හරමුණක ඉන්න බැරි පුහුණුවක් ලබා දෙන කමටාන මේකට දානපතියෝ පෑදිලා දානෙත් දෙනවා උදේ දවල් දානෙත් අලඳලා පුහුණු කරන මොකද හරමුණක සිතට ඉන්න දෙන්නේ නැති පුහුණුවක් මේ ලබන්නේ හරියටම දායක මේක දැනගත්තා නම් තාපසයක් ගලේ බැඳලා ගන්නනේ ඇයි හැමෝම හරමුණක ඉඳයි පුරුදු කරන්න ඕනේ? මේ තාපසයා උදේටත් වළඳනවා, දවල්ටත් වළඳනවා, අවසත් ගිලම්පස ගන්නවා. හරමුණක ඉඳ බැරි විදියට සිතට පුණුවක් දෙනවා. කොහොමද මේ තාපසයා යන ආර්ය මාර්ගය? මේක දැනගත්තාම දිව්‍ය ලෝකවල දෙවිවරු කම්පා වෙනවා. මොකද්ද මේ කට්ටියට වෙලා තින්නේ? කෑම වැඩි වෙලා. වෙන මොකවත් නෙමෙයි. සැප වැඩි වෙලා, පාසුකම් වැඩි වෙලා. ඒ නිසා දැන් මානසිකත්වය විකෘති වෙලා, අවුල් වෙලා වඩන්න තින්නේ මොනවද? වෙන එකක් වඩනවා. පටලවගෙන දැන් වඩන්නේ. සිතක සීය පවතින්නේ කෙසේද කියන කාරණාව බොහොම වැදගත් කාරණාවක්. මේක අනිවාර්යයෙන්ම නොදන්න තාපසයෙකුට මේ ගමන යන්න බෑ. එහෙනම් අපිට හැයෙන දේ ඇවුනා කියලා දැනගත්ත ගමම ආයෙතන 100 වඩන්න දෙයක් නැහැ. ඒක ඇවුනේ 100 තිබුණ නිසා තමයි. 100 නැත්තම් හැෙන්නේ නැහැ මොනවද කිව්වා හරියට දන්නේ නැහැ. එහෙනම් එතන 100 තිබිලා නැහැ. 100 නැත්තම් අපිට ඒක ඇවිල්ලා නැහනේ. ඇයිච්ච නැතිකට කර්මයක් හැදෙන්නේ කොහමද? දැන් දක්ෂිණද්‍රව්‍ය උත්තරද්‍රව්‍ය මිනිස්සු කෑ ගන්නවා. අපාස කරනවා, නිඳා කරනවා. දැන් ඒකට අපිට කර්ම හැදෙනවද? අපි දන්නේ නැහැ. අපිට තේරිලා නැහැ. අපිට ඇහිලා නැහැ. අපි දැනුවත් වෙලා නැහැ. කර්ම හැදෙන්නේ නැහැ. එහෙනම් මේ ටික මේ මිනිස්සු කිව්වා අපට ඇහුන්නේ නැහැ. අපට තේරුන්නේ නැහැ. දැන් කර්මයක් තියෙනද නැහැ? ඒක අවශ්‍ය කර්මයි. ඇහෙන්න එපා. කර්මයක් හැදෙන්න. එහෙනම් ඇහුණාම කර්ම හැදෙනා නැහැ. ඇහෙනකොටම ඒක ඇහිලා තියෙන 100ෙන්. ඇයි මට හැවුනේ මං 100ෙන් හිටපු නිසා නෙමෙයිද? 100ෙන් හිටපු නිසා නම් ඇහුනේ. දැන් ඒක 100ෙන් නම් දැක්කේ ඒක කොහොමද කර්මයක් හැදෙන්නේ? ඇයිච්ච නැති ඒවා අවෝසි කර්ම. ඇයිච් ඔක්කොම සම්මා කර්ම. ඇයි? ඒවා 100න් ඇවිල්ලා තින්නේ. 100න් හිටිය නිසා තමයි ඇවිල්ලා තින්නේ. ඒතකොට මිනිස්සුන්ට ඉපදෙන්න බෑනේ. මේක නොදන්න අවිද්‍යාවයි අයින් කරන්න ඕනේ. මෙහෙම එකක් මේ ලෝකේ තියෙන්නේ වඩන්න නෙමෙයි තියෙන්නේ. බලාගෙන ඉන්න තියෙන්නේ. වඩන්න මොකවත් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම වැඩිලා තියෙන්නේ. වැඩෙන්න වැඩිලා තියෙන බව දන්නේ වැඩිච්ච බව දැනගත්තාම ඇහෙනකොට රාත්තුනේ සුතමේ ඥානං කියලා කියන්නේ මේක තමයි. ඒගොල්ලෝ තේරුම් ගත්ත හැමදේම වැඩිලා තියෙන්නේ. වැඩිච්ච බව දන්නේ නැත්නම් මම තව වඩලා තිනවා මේ මේ අවිද්‍යාව අයින් කරගම රාත්‍යා. සීයෙන් දැක්කම කර්ම හැදෙන්නේ නැහැ. සීයෙන් සවන් දුන්නාම කර්ම හැදෙන්නේ නැහැ. සීයෙන් කතා කළාම කර්ම හැදෙන්නේ නැහැ. සීයෙන් ඇසුරුනාම කර්ම හැදෙන්නේ නැහැ. සීයෙන් සිතුවාම කර්ම හැදෙන්නේ නැහැ. මේක මම කියන එකක් නෙමෙයි. මේක මේ ලෝකෙට පාලච්ච සියලුම තථාගතයන් වහන්සේලා කියන ධර්ම කාරණාවක්. ඒක කමඨානං. සීයෙන් හිටියාම සතර ඉරියව්වෙන් එයාට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි රාත් ගුණය. දැන් මම දකින දේවල් දැක්ක බව දැනගන්නවයි කියලා කියන සීයෙන් නේද දැනගත්තේ? සීයෙන් දැක්ක නිසා නේද දැක්කේ? එහෙම නැත්නම් ඒක පේන්න විදියක් නැහනේ. ඒකවල දැන් කර්ම හැදිලා නැහනේ. නොදැක්ක දේවල් හැතැම්ම 20කට යාතින ගස් වලට කොහොමද කර්ම හැදෙන්නේ? ඒක මම දැක්කේ නැහනේ. මේ දැක්කේට කර්ම හැදෙන්නේ කොහොමද? ඒක දැක්ක බව දැනගත්ත කියන එක 100න් හිටපු නිසානේ දැක්කේ. ඒකට කර්ම හැදෙන්නෙත් නෑනේ. නොදැක්කේකටත් කර්ම හැදෙන්නේ නෑ. දැකපු එකටත් කර්ම හැදෙන්නේ නැහැ. කර්ම හැදෙනවා. මේම දැක් තීන බව නොදැනවත් ඉන්න නිසා. ඒ නිසා තමයි මේ අවිද්‍යාව අයින් කළාම මිනිස්සු රාත් වෙන්නේ. අවිද්‍යාව අයින් කළාම පිරිනිවන් පාන්නේ. මෙන්න මේ දෘෂ්ටිය මෙන්න මේ කියන මෝහය එහෙම නැත්නම් මේ කියන අවිද්‍යාව අයින් කරගන්න කෙනෙක් විනාඩියකින් දක්ෂද එයා ඊළඟ විනාඩිය ඉඳලා රාතෙන් දැන් කෙලස් නිරෝධ කළා නිරෝධ සමාපත්තියට පත් වෙනා කියලා බර වෙනස් වෙලාද ඇඟේ පොත්තේ පාට වෙනස් වෙලාද නම වෙනස් වෙලාද ඇස් ලොකු වෙලාද අලුතෙන් දත් දෙකක් ඇවිල්ලාද වළඳන ප්‍රමාණය වෙනස් වෙලාද නෑ මොකවත් වෙලා නෑ දැන් පාස් වෙලා නම් හිටියේ පාස් වෙච්ච සැපේවත් වෙනස්සලා නැහැ. දැන් පාස් වෙන්නේ නැතුව දාඩියත් එක්ක අපාස් වෙන්න හිටියේ අපාසු වෙනස්සලත් නැහැ. එහෙනම් මොකද්ද මේ වෙනස් වෙලා තින්නේ? මෙච්චර කාලයක් නොදැනුවත් හිටපු දෙයක් දැනගත්තා. මෙච්චරයි වෙනස. අවිද්‍යාව කියලා කියන්නේ නොදැනුවත්කම. විද්‍යාව කියලා කියන දැනුවත්කම අර නොදන්න ටික දන්නවා කියන තැනටපත් කරනවා පොඩි වෙනසයි මේකට විනාඩියක් දෙකක් විනාඩි පහක් හොඳටම ඇති මෙන්න මේ කියන ධර්මතාවය තුළ තමයි අපේ රහත් බෝධිය තියෙන්නේ. කොච්චර සරලද රහත් වෙන්න. පුතුජන වෙන්නයි මේ ලෝකේ හමාරුව තියෙන්නේ. ඇයි? මේ ලෝකේ තියෙන සෑම ජාජරාවක්ම අසත්පුරුෂ වැඩක්ම කරන්න එපාය. සත්‍යයට දුක් දීලා සතුට වෙන මානසිකත්වය දන්න එපාය. පුතුජන වෙන්නයි හමාරු, ලෝකෝත්තර වෙන්න හමාරු නෑ. ඒක අත්හරින්නනේ තියෙන්නේ. නිදාස් වෙන්නනේ තියෙන්නේ. සිතක 100 පවතින්නේ කෙසේද කියලා බැලුවාම සිතක 100 පවතින්නේ ඒ සිතේ ලෙසමයි අපි ගන්න අරමුණ අපේ 100 නම් ඒකම නම් අපේ සිත මේක පඤ්ඤාවෙන් නොදකපු නිසා තමයි කමඨාන මෙච්චර කාලයක් වඩන්නේ නැත්තම් මේ වෙනකොට කමඨාන ඉවරයි. ඇයිච්ච නැති දේ තුල 100ක් නැහැ. ඇයින හැම දේ තුලම 100 තියෙනවා. 100ෙන් හිටියපු නිසා තමයි මේක ඇහුනේ. එහෙනම් ඒකේ කර්ම නැහැ. ආයේ ඒකේ කර්ම දෙන්න විදියක් නැහනේ. හැබැයි මේක ඇහුනේ මං 100ෙන් හිටපු නිසා කියලා නොදැනුවත් හිටපු නිසා. නොදන්න නිසා කර්මයක් ඇදිලා. හැම දිනම මට නිඳා කරනවා, අපහාස කරනවා. පුදුමාකාර විදිහට මාව සමච්චලයටපත් කරනවා. ඒ හැමදේම මං තේරුම් ගත්තා. හැමදේම මං දැනගත්තා. ඒ හැම අපහාසයක්ම මට ඇවුනා. මං හාගත්තා. ඒ කියන්නේ ඒ හැම මොහොතම යට 100 තිබිලානේ. එහෙනම් එයාට කර්ම හැදෙන්නේ කොහොමද? හැබැයි ඒ හැමතැනම මගේ සීය පැවතුණා කියන එක එයා දන්නේ නැත්නම් අන්න එතන කර්මයක් හැදෙනවා. එතන තමයි යාගේ භවයේ සංසාර චක්‍රය කැරකෙන්නේ. පටිච්ච සමුපාදේ පටන් ගන්නෙ එතනින්. ඇයි එතන තමයි අවිද්‍යාව තියෙන්නේ. එහෙනම් අපේ සිත මේ දකින හැම මොහොතක් තුළම ඒ දකින දේ සිත බවටපත් වෙනවා. ඇයි සිතටයි දකින දෙයටයි දෙකක් පවතින්න බෑ නේද? දකින් නැති වෙනකොට සිත දැක්කා මේ දැක්ක දේ තමයි සිත. ඇය නැති වෙනකොට සිත ඇවුනාම ඒ ඇයෙන දේ තමයි අපේ සිත. දැනෙන්නේ නැති වෙනකොට නොදැනුවත්ව තිනකොට තම නොදැනුවත් දේ තමයි සිත. දැනගත්තාම දැනගත් දේ තමයි සිත. සිතවිල්ලක් නැත්නම් සිතවිල්ලක් නිර්මාණය නොවුනනම් සිතවිලි නැති එක තමයි සිත. හැබැයි සිතනවා නම් ඒ සිතිච්ච දේ තමයි සිත. ඇයි? ඒක සිතනකොට ඒ සිත ඒ සිතවිල්ල බවට පත් වෙලා ඉවරයි. වතුර ලීටර් 100ක් තියෙනවා. දැන් මේකෙන් රැල්ලක් හදනවා මූදේ. ලීටර් 100ම රැල්ල වෙනවා. දැන් රැල්ල බවට පත් වෙන ලීටර් 100 නම් දැන් මෙතන මූද කියලා එකක් තියෙනවද නැහැ? ඒ මූද තමයි මේ රැල්ල. නිවුණා. දැන් රැල්ල නැහැ. දැන් ලීටර් 100 තැම්පත් වෙලා තියෙනවනේ. දැන් මොකද මූද? නැවත කැළඹුණාම නැවත රැල්ල. නිවුණාම මූද? සිතවිල්ල කට ගන්නකොට ඒ සිතමයි සිතවිල්ල බවටපත් වෙන්නේ. එහෙනම් සිතවිල්ලක්ද නැහැ. ඒක සිත. ඒ සිතවිල්ල නිවුණාම දැන් සිතවිල්ලක් නැහැ. දැන් මොකද්ද? දැන් සිත. හැම මොහොතෙම සිතමයි පවතින්නේ. හැබැයි මේ සිතේ ක්‍රියාකාරීත්වයක් වශයෙන් සිතයි ක්‍රියාකාරීත්වයයි දෙකක් වශයෙන් දැක්කා. රැල්ල කියලා වෙනම එකකුයි මූද කියලා වෙනම එකකුයි තියෙනවාය කියලා සක්කාය දිට්ඨියෙන් දැක්කා. මේ සක්කාය දිට්ඨිය තමයි මේ පැවැත්මට හේතුව. දෙකක් තියෙනවායි කියලා විශ්වාස කරනවා. දැක්ක බව දැනගන්නකොටම ඒ දැක්ක බව දැනගත්තේ දැන් සිත දැන් ඒක බවට පත් නිසා නෙමෙයිද? දැක්ක බව දැනගන්නකොට සිත ඒක බවටපත් වුණා නම් සිත මෙතන නැත්තම් සිතම නම් ඒ දැක්ක බවටපත් වෙලා තියෙන්නේ දැන් දැක්ක දේ වෙනමයි සිත වෙනමයි දැක්ක බව දැනගත්තේ වෙනමයි කියලා දැන් තුනක් පටලලා ගත්තාම දැන් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයිද මේ වෙලා තියෙන්නේ මේ සිතේ සීය පවතින මේ ක්‍රමවේදය පටවි ස්වභාවය ආපෝ ස්වභාවය වායෝ ස්වභාවය චෛතසික වලින් මේ සීය පවතින ක්‍රමවේදය හරියට කෙනෙක් දන්නවා නම් එයා එක විනාඩි පාක් මේ ලෝකේ ඉන්නේ නැහැ. එයා ඒකාන්ත වශයෙන්ම rahat වෙනවා. අපේ සිත අපි අඳුරන්නේත් නැහැ. ඒ සිතේ සීය අපි අඳුරන්නේත් නැහැ. එහෙනම් අපි අරමුණක සීය පවත්තන එක විතරක් කරන්න යනවා. දැන් අපිට මේවා සම්පූර්ණයෙන් වැරදිලා කියලා වැටහෙන්නේ නැද්ද? සීය පවත්වන්න කලින් මේ සීය කියන එක මොකද්ද කියලා දැනගන්න එපාය. පිටිකිල එකක් අරගෙන ඇවිල්ලා පොඩි ළමයෙක්ගෙන් ආනවා අවුරුදු 7ක විතර පොඩි ළමයෙක්ගෙන් අවුරුදු 70ක් 80ක් විතර වයස තියෙන වයසක මිනිහෙක් ඇවිල්ලා ආනවා පුතා මේක මොකද්ද? ඒකට එයා කියනවා මේක පිටිකිලෝ එකක් නේ. කුස්සියට ගිහිල්ලා දීලා එයා යනවා. ඒ දරුවගේ සීයා රොටි ටිකක් අරගෙන ආයලා අන පුතා මේක මොකද්ද? පිටි කිලෝ එකක්නේ. නෑ පුතා මේක රොටි. ඒක 100ටනේ. ඒකේ තින්නේ පිටි. ඇයි? පිටිනේ ගෙනාවේ 100ට අර ආවලා අපි අපි ඉතවත් කෙනා පිටි කිලෝ එකක් ගෙනාවේ. ඒ ඒක තමයි මේක. පස්සේ පව්වෙනිදා ඒක ඉතුරු ටිකෙන් ඉදියාපම් වෙනවා. පුතා ඉදියාප නෑ මේකත් පිටි. එකම පිටිවල ක්‍රියාකාරී ස්වභාවයක් මේ තියෙන්නේ. ආහාර වර්ග 25ක් අදන්න පුළුවන්. හැබැයි ඒ තියෙන එකම පිටි වර්ගය නෙමෙයිද? පුච්චලා හැදුවත්, අම්බලා හැදුවත් මොන විදියට මොන මොන ආකාරවලට ඒක වෙනස් කරලා හැදුවත් ඒ හැමදේ තුළ තියෙන එකම සංකල්පය නෙමෙයිද පිටි නෙමෙයිද පිටිවලම වෙනස් වීමක් නෙමෙයිද? සිත 100 වශයෙන් වෙනස් වෙනවා. එහෙනම් 100 කියන්නේ සිතමයි. එයාගේ වෙනස් වීමක්. ඒක දැක්කේ නැහැ. 100 කියන්නේ වෙනම එකක්, සිත කියන්නේ වෙනම එකක්. දැන් මේක ඉතින් අපි හදාගත්ත මිත්‍යාවක් නේ. අපි මිත්‍යා දෘෂ්ටි හදාගෙන අපි මේ නැති එක පටලවාගෙන එක අරමුණේ ඉන්න දක්ෂ වෙච්ච සිතට එක අරමුණේ ඉන්න බැරි විදිහට කමටම් පුරුදු පුහුණු කරලා පස්සේ ආයලා අපි චෝදනා කරන වැඩුවා වැඩුවා ඔළුවෙන් ඉටගෙනත් වැඩුවා කොයි ඉතින් මේක වැඩෙන්න එපාය වැඩෙන්න ඉසලා වඩන්න එපාය බඩ පිරෙන්න ඉස්සෙල්ලා කන්න එපා. බද්දියා බලාගෙන හිටියානම් කොහොමද බඩ පිරෙන්නේ? මේක වඩලා නැහැ. වඩලා නැහැ කියන එක එයා පිළිගන්නේ නැහැ. හැබැයි වැඩුන්නේ නැහැ කියලා චෝදනාව විතරක් එයා බොහොම ලස්සනට කරන්න දක්ෂයි. ඇත්තම කතාව වැඩුන්නේ නැහැ නෙමෙයි. එයා අබමල් රේණුවක්වත් වඩලා නැහැ මේ අවුරුදු 15ක් තිස්සේ. ඇත්ත කතාව ඒක. එහෙනම් සිත සිය වශයෙන් වෙනස් වෙලා පවතිනවා. සිත දකින්නවා කියලා වෙනස් වෙලා පවතිනවා. සිත සවන් දෙනවා කියලා වෙනස් වෙලා පවතිනවා. සිත ඇසිරෙනවා කියලා වෙනස් වෙලා පවතිනවා. එකම සිතේ ක්‍රියාකාරී ස්වභාවයක් මේක. පිටිකිලෝ එක දිය කරුවාම පාප්ප. පාප්ප නෙමෙයි පිටිකිලෝ එක. පාන් ඇදුවම පාන් පාන් නෙමෙයි ඒකත් පිටිකිලෝ එකමයි. වෙනස් වීමක් තියෙන්නේ. අරක මේ විදිහට වෙනස් වුණා. දැන් පාන් පිටින් නෙමෙයි නං. කො පිටිකිලෝ එක තියෙනවද? නෑ පාන් ගෙඩි දෙකක් නේ තියෙන්නේ. එතකොට දැන් අපි පිළිගන්නවානේ මේ පිටි කිලෝ එකමයි මේ පාන් ගෙඩි දෙක කියලා. එහෙනම් පාන් ගෙඩි දෙක කියලා අපි වෙනම එකක් අදාගත්තට දැන් වෙනම දෙයක් නම් පිටි කිලෝ එක වෙනම තියෙන්න එපාය. එහෙම එකක් නැත්තම් දැන් මේ පාන් ගෙඩි දෙකමයි පිටි කිලෝ දෙක කියන එක දැන් අපි පිළිගන්නවා නේද? දකින්නවා නෙමෙයි. ඒ දකින්න දේ බවට සිතපත් වෙලා ඇයෙනවා නෙමෙයි ආනවා නෙමෙයි ඇයෙන දේ බවට සිතපත් වෙලා. ඇඟෙනවා නෙමෙයි ඇඟෙන දේ බවට සිතපත් වෙලා. දැනෙනවා නෙමෙයි දැනෙන දේ බවට සිතපත් වෙලා. සිතනවා සිතනවා නෙමෙයි. සිතනවා සිතනවා නෙමෙයි. එයා සිතන්නෙත් නෑ. එයාට සිතෙන්නෙත් නෑ. ඒක බවට සිතපත් වෙලා. සිතනවා නම් සිතනවා බවට සිතපත් වෙලා. සිතන්නේ නැහැ දැන් සිතෙනවා. ඉබේ වෙන එකක්. සිතෙනවා කියන බවට සිතපත් වෙලා ඇයි මේක දකින්නේ නැත්තේ? ඒ සිතම ඒ සියම විවිධ ක්‍රම ක්‍රමවලට ක්‍රියාත්මක වෙනවා. ඒ සිතේ සිය මෙන්න මේ ආකාරයටයි පවතින්නේ. අරමුණ ගන්නකොටම තමන්ගේ සිත අරමුණ බවට පත් වෙලා ඉවරයි. ආයේ ඒකේ අරමුණක සිය පීටවන්න දෙයක් නැහැ. සිත නම් මේ අරමුණ සිත අරමුණ බවට පත් වෙලා නම් දැන් එයා ඉන්නේත් ඒකෙම නම් එයා බවටම පත් වෙනා මායේක වෙනස් වෙන්න විදියක් නැහැ. වෙනස් කරන්නේ අපි. සිත කියලා වෙනම එකක් අදාගෙන අරමුණු කියලා වෙනම එකක් අදාගෙන මෙතන ඉන්න මෙතන ඉන්න කියලා කිව්වම යාට එතන ඉන්න බෑ. පස්සේ අපි මූණට ගා ගන්නවා, ඔළුවෙන් ඉට ගන්නවා, බඩගින්නේ ඉන්නවා, නිදි මරනවා. ධනිසෙන් ඉන්නවා රටේ නැති විගඩම් කරනවා දුෂ්කර ක්‍රියා කරන මොකද්ද ප්‍රශ්නය අරමුණු දෙකක දීලා මෙතන ඉන්න කියලා කිව්වම අරමුණු දෙකක සිතක ඉන්න බෑ තමන්ව විනාශ කරගන්න තරම් තමන්ට තරහා යනවා මේක කවදාවත් සිදු නොවන කමටානම් එහෙනම් අපේ ජීවිතවල අපි උදේ දවල් දන්වල ඉඳලා පුරුදු කරලා තින්නේ සිතට එක අරමුණකට ඉන්න බැරි කමටානම් කවදාවත් සිතට නිවෙන්න බැරි කමටාන පුරුදු පුහුණු කරනවා මේකට දායකයෝ අපට දන් දීලා එහෙනම් සිතක සීය පවතින්නේ කෙසේද කියලා ඇහුවාම ඒකට දෙන්න තියෙන සරලම උත්තරය තමයි සිතක සීය පවතින්නේ ඒ සිතේ පවතින සීය ලෙසමයි සිතක 100ක් පවතිනවා නම් ඒ 100ම තමයි සිත. ඒ සිතමයි සිතේ පවතින 100 දෙකම එකයි. ක්‍රියාකාරීත්වය වෙනස්. පාන් කියලා තිබුණා කලින් පිටි කියලා තිබුණා. පිටි කියලා තිබුණා දැන් ඉදියාප්ප කියලා තියෙන දෙකම එකයි. ස්වභාවය වෙනස් වෙලා. මේක ඉදියාප්ප කියන නමින් තියෙනවා. කලින් පිටි කියන නමින් තිබුණා. වෙනස් වීමක් විතරයි. වෙනස් වෙලා ක්‍රියාත්මක වෙන්නේ ඒ සිතමයි. අපි පිළිගන්නේ පිටිකිල එකක් තිබුණානේ ඒක වෙනම එකක් කියලා අපි දෘෂ්ටියක් අදාගෙන මිත්‍යාවක් අදාගෙන ඉදියාප්ප කියලා එකක් තියෙනවනේ ඒකත් වෙනම එකක් කියලා ඒකට තව දෘෂ්ටියක් අදාගෙන දැන් දෘෂ්ටි දෙක නඩත්තු කරනවා සිතට දෘෂ්ටි නඩත්තු කරන්න බෑ ඇයි සිතට දෘෂ්ටි නඩත්තු කරන්න බැරි සිතට විඩාව දරා ගන්න බෑ මේ ලෝකයේ කිසිම දෙයකින් සෑයීමටපත් නොවන සිත නිවීමෙන් සෑයීමටපත් වෙනවා. ඒ කියන්නේ දෘෂ්ටි වලින් සෑයීමටපත් වෙන්නේ නැහැ කෙනෙක් ඔප්පු වෙලා ඉවරයි නේද? එහෙමනම් මිනිස්සු දෘෂ්ටි වලිනුත් සෑයීමටපත් වෙන්න එපාය. අවිද්‍යාවෙන් සෑයීමටපත් වෙන්න එපාය. ලෝභ දේශ මොහ වලින් සෑයීමටපත් වෙන්න එපාය. හැමෝම කලකිරලා නිදාසෙන් උත්සාහ කරනවා කියන්නේ ලෝකෙම ඉන්න සත්වයෝ මේ කියන දේවල් විඩාවටපත් වෙලා කලකිරලා ඉන්නවයි කියලා කියන්නේ මේ කියන දෘෂ්ටි වලින් සෑයීමටපත් වෙන්න විදියක් නැහැ කියන එක නේද? සිත කවදාවත් දෘෂ්ටි වලින් සෑයීමටපත් වෙන්නේ නැහැ. එහෙනම් මේ සිතේ පවතින සීය කුමන ආකාරයකටද පවතින්නේ? සිතක සීය පවතින්නේ කුමන ලෙසද කියන එක අපි දැනගන්නට ඕනේ. ඒක දැනගෙන නිවැරදි ලෙස වඩන්න ඕනේ. මට පේන හැම දෙය තුළම මම දකින්නේ මගේ සිත. දැන් බලන්න යාගේ සීය කොච්චර ලස්සනද කියලා. දික්ටි දික්ටි මැත්තේ කිව්වේ මෙන්න මේක. අපි දැක්කා දැක්කා පමණයි කියලා කිව්වම දැක්කා දැක්කද වෙනමම ගත්තා දැක්කයි කියලා අපි හිතාගත්තනේ දැනගත්තනේ ඒක වෙනම ගත්තා සිත කියලා එකක් තියෙනවා අය දැක්කද දැනගත්තාය කියලා දෙකක් ගත්ත නිසා දාරුකීරිය පිරිණිවන් පෑවා අපි 2600 කෙනකන් ආවේ නැද්ද දැන් සංසාරේ කමඨාන හරිනම් නිවැරදි නම් දාරුකීරිය එදා පිරිණිවන් පෑවා වාගේ දැන් අපි පිරිණිවන් පාන්න එපාය 2600 කාවියයි එහෙනම් මේ කමඨාන වැරදි අපි කමඨාන වරදවාගෙන මේ වඩලා තියෙන්නේ. මම දකිනවා නෙමෙයි මගේ සිත මම දකිනවා. පේනවා නෙමෙයි මගේ සිත මට පේනවා මේ හැම දෙයක් තුළින්ම තමන්ගේ සිත දකිනවා නම් එයා දික්ටි දික්ටිමත් ඒ කියන දේ තුළින් නිදහස් වෙලා ඉවරයි මගේ සිත මට හැයෙනවා දැන් යම්කිසි කෙනෙක් යමක් කරනකොට අපට තරහා යනවා නම් දැන් සිත තනුව නෙමෙයිද තරහා යන්නේ සිත මෛත්‍රියෙන් පිරිච්ච එකක් නම් තරහා යන්නේ කොහමද? ඇයෙන දේ තුලින් මෛත්‍රියක් හැදෙනවා නම් ඒ හැදෙන්නේ සිතට සාපේක්ෂව නෙමෙයිද? අතුරුකම පාළ වෙන්නේ මිතුරුකම පාළ වෙන්නේ සතුට දුක පාළ වෙන්නේ ලාභයක් අලාභයක් ඇති වෙන්නේ සිතට සාපේක්ෂව නෙමෙයිද? හටලෝ දහමම ක්‍රියාත්මක වෙන්නේ සිතට සාපේක්ෂව නෙමෙයිද? ඇයෙනවා නෙමෙයි මගේ සිත මට හැයෙනවා මගේ සිත මට දැනෙනවා. බලන්නකො මේ සීතලයි මට හරියට මේ සීතල දැනෙනවා. නෑ මගේ සිත දැනෙන්නේ සිතටයි දැනෙන්නේ. මගේ සිත මට දැනෙනවා. සීතල දැනෙනවා නෙමෙයි. සිත දැනෙනවා යාට. සිතක් නැත්තම් සීතල දැනෙන්නේ කොහමද? එතකොට සිත කියන්නේ වෙනම එකක්, සීතල කියන්නේ වෙනම එකක්. දැන් මෙයා දෘෂ්ටි දෙකක් නඩත්තු කරනවානේ. දෙකක් මෙයා හදාගෙනනේ. රස්නේ වැඩි බලන්නකෝ අද මේ දවස්වල හරියට රස්නේ පරිසරය හරියට රත් වෙලා දැන් මෙයා සිත වෙන වශයෙන්ොත් මේ දැනෙන රස්නේ වෙනම දැනෙන දැනීමක් වශයෙන් ගත්තා දැන් දෙකක් පවත්වනවා ඒ කියන්නේ එයා තාම සම්මාව තුළ නැහනේ සිත තියෙන නිසා නම් රස්නේ දැනෙන්නේ මේ රස්නේ නෙමෙයි දැනෙන්නේ එයාගේ සිතයි එයාට දැනෙන්නේ. මේ දැනීම තුලින් එයාගේ සිත එයාට දැනෙන බව එයාට තේරෙන්නේ පාය. එතකොට එයා දික්ටි දෙක්ටිමත් ඒ සුත සුතමත් ඒ කියන ඒ කියන කමඨාන හරියට තේරුම් ගත්තේ. අපේ සිත තමයි අපට දැනෙන්නේ අපේ සිත තමයි අපට පේන්නේ සිත නැතුව කෝ මෝචරේන මලමිනියාගෙන් අහන්නකෝ කොයිද නිදානේ තියෙන්නේ කියලා ඇඳුම් පැළඳුම් කොයිද තියෙන්නේ කාගෙන්ද ණය ගත්තේ කොච්චර ගෙවලද ඉතුරු පොලි කොයිය කොච්චර දෙන්න තියනද අහන්නකෝ කතා කරන්නේ ඇයි සිත නැත්තම් හැයෙන්නේ එන ඇයෙන්නේ කනට නෙමෙයි සිතට එනම් මගේ සිතටයි හැයෙන්නේ සිත නැත්තම් පේන්නේ එනම් පේනවා නෙමෙයි සිතට පේනවා සිතයි මේ පේන්නේ පේන දේ බවට සිතපත් වෙලා පේන්නේ සිත, ඇයෙන්නේ සිත, දැනෙන්නේ සිත, ඇඟෙන්නේ සිත, දැනෙන්නේ සිත, සිතෙන්නේ සිත. ඒ සිතවිල්ල බවට පත් වෙලා තියන්නේ සිත. මෙන්න මේ කාරණාව හරියට අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කෙරුවොත් ඒක විනාඩියෙන් වුණොත් විනාඩියෙන් එයා rahatෙන් විනාඩි 5කින් වුණොත් විනාඩි 5න් එයා rahatෙන් පැය 24න් එයා ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තොත් පැය 24න් එයා රාතෙක් මෙන්න මේ කියන කාරණාව අපේගේ ජීවිතවල අපි පුරුදු කරනවා නම් හැම මොහොතක් ගානේ සිතේ 100 කියන්නේ මොනවද 100 ක්‍රියාත්මක වෙන්නේ කෙසේද 100 පවතින්නේ කුමන ආකාරයටද සිතයි 100යි අතර තියෙන සම්බන්ධය මොකද්ද කියන එක හරියට දැනගෙන ජීවත් වෙනවා නම් හැම මොහොතක් ගානේ මේ මානසිකත්වයෙන් අපිට පසු වෙන්න පුළුවන් නම් අපගේ භවය මේකෙන මෙතනම ඉවර වෙනවා නතර වෙනවා අපි විමුක්තියටපත් වෙනවා සිතක් නැත්තම් පේන්නේ නැහැ, ඇයෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, ඇඟෙන්නේ නැහැ, සිතෙන්නේ නැහැ. සිත තියෙන නිසා තමයි සලායතන ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් පේන බව දැනගන්නවයි කියලා කියන්නේම යාට වැරදුනා කියන එක නෑ. ඒ පේන්නේ යාගේ සිත. දැනෙන්නේ එයාගේ සිත, ඇඟෙන්නේ සිත. මේ හැම දේ තුළම ක්‍රියා කරන්නේ යාගේ සිතේ වෙනස් වීමක්. එයාගේ සිතේ ක්‍රියාකාරී ස්වභාවයක් මේ පවතින්නේ. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් අපගේ විමුක්තිය මේ මොහොතේම සිද්ධ වෙනවා. එහෙනම් සිතත් සිතේ පවතින සීයත් කියන කාරණාව පටවි මට්ටමින් අපි සාකච්ඡා කළා. පටවි මට්ටමින් අපට ගොඩාක් දේවල් තේරුණා. මේ කියන සීය සිතම තමයි ඒ සිතමයි සීය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. සිතේ සීය කියලා වෙනම එකක් නෑ. දෙකක් නෙමෙයි මෙතන තියෙන්නේ එකයි. කැළඹුණොත් රැල්ල. හැබැයි කැළඹිලා තියෙන්නේ මූදමයි. නිවුනාම මූද ඒ මූද බවට පත් වෙලා තින්නේ තර උඩ විසියලාගේ රැල්ලමයි දෙකම එකයි ක්‍රියාකාරීත්වය වෙනසක් විතරයි තියෙන්නේ සිය වශයෙන් පවතින්නේ සිතමයි සිත වශයෙන් පවතින්නේ සිතමයි එහෙනම් සිතයි 100යි කියන්නේ දෙකම එකයි කියන එක අපි තේරුම් අරගෙන මේකේ නැසකන දිවනාසය සමසිතෙන් මේකේන ඇයෙනවා පේනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා කියන ගනුදෙනුව දැන් ඉඳලා අපි කරන්න පටන් ගත්තොත් මේ මොහොතේ ඉඳලා අපේ රාත් දොරටුවේ දොරටුව විවෘත වෙලා ඉවරයි අපි ඒ කියන රාත් මාර්ගයේ ගමන් කරන්න පටන් අරගෙන ඉවරයි එහෙනම් අපි කොච්චර දක්ෂ ලෙස වඩනවද? ඒක විනාඩි ගානකට, පැයකට, දවසකට, සතියකට සීමා වෙනවා. අපේ රාත්පලයේ Nirodha Samapattiය. එහෙනම් මේක ඇස කන දිව නාසය සමසිතෙන්ම සිත දකිනවා නම් ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් සමෙන් සිතෙන් එයාගේ සිත විතර නම් එයා දකින්නේ දැන් පුද්ගලයෙක් ඉන්නවද සත්වයෙක් ඉන්නවද දැන් එයාගේ Nirodha Samapattiය දැන් එතනම නිර්මාණය වෙලා ඉවරනේ පුද්ගලයාත් නැති වෙලා සත්‍යයත් නැති වෙලා මාන්නේ අතුරුදාන් වෙලා ඉපදෙන්න කෙනෙක් නැහැ හේතුව සත්‍යයක් නැහැනේ මෙතන. මොකවත් කළේ නැහැ. එයාගේ සිත එයාම බවටපත් වුණා. සිත ඉතුරු වුණා. පුද්ගලයා අතුරුදාන් වුණා. සිතම සිය බවටපත් වුණා. හැමදේ තුලම සිත බවටපත් වුණා. හැමදේම සිත බවට ක්‍රියාත්මක වෙනවා. ඒවා බවටම සිතපත් වෙලා. දැන් මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නෑ ක්‍රියාකාරී ස්වභාවයක් විතරයි තියෙන්නේ. එයාගේ වැඩ ඉවරයි. මෙන්න මේ කියන ධර්මතාවය අපගේ දෛනික ජීවිතයේ මේ මොහොතේ ඉඳලා වඩන්න පුළුවන් නම් මෙන්න මේ මානසිකත්වයෙන් ලෝකේ ජීවත් වෙන්න පුළුවන් නම් මේකේන වන්න ගන්ධ රස ඕජා මේකේන නාම රූප ඒ සියලුම දේවල් ගනුදෙනු කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිණිවන් පානවා එහෙනම් සිතත් සිතේ පවතින සීයන් සිතේ පවතින සීය කුමන ආකාරයටද පවතින්නේ? සිතේ පවතින සීය මොන විදියකටද ක්‍රියාත්මක වෙන්නේ? මෙන්න මේ කාරණාව දැනගෙන මේ විදිහට ජීවත් වෙනවා මේ ආකාරයෙන් එක පුරුදු පුහුණු කරනවා නම් ඇසකන දිව නාසය සමසිතෙන් සිතත් සිතේ පවතින සීයත් මේ විදිහට මේ කමඨාන වඩනවා නම් මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.